නාමක ධර්මදේශනා මාලාවේ 144 වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සතු සතු සතු ධම්මස්තවන කාලෝ අයං භදංතා ධම්මස්තවන කාලෝ අයං භදංතා ධම්මස්තවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සතු කතමෝ ච බික්කවේ සෝකෝ යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සෝකෝ සෝචනාසෝ චිත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතෝ භික්ඛවේ සෝකෝ සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මානසිකාරය සකස් කරගන්න වැඩපිළිවෙලක් සබ්බාස සූත්‍රයේ ඉතාමත්ම මනවින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා කළ යුතු මෙනෙහි කිරීම මානසිකාරය සකස් වෙන්නේ નિවැරදි වෙන්නේ අපේ මානසිකාරය සකස් වෙන්නේ අපි මෙනෙහි කරන විදිහ අනුවයි. යම් දෙයක් ගැන මෙනෙහි කරන්නේ යම් විදිහකටද ඒ මෙනෙහි කරන විදිහ අනුව ඊළඟ අනාගතයේදී මෙනෙහි වෙන මොන හරි දෙයක් අරමුණු වෙනකොට මෙනෙහි වෙන්නේ ඒක ගැන ඒ විදිහට. දැන් කෙනෙක් ගැන අපි හොඳට මෙනෙහි කරලා තිබොත් එයා හොඳ කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට හොඳ කෙනෙක් කියලා මෙනෙහි වෙනවා. නේද? ඊට පස්සේ අපි කෙනෙක් ගැන මෙනෙහි කරලා තිබොත් නරක කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට නරක කෙනෙක් කියලා මෙනෙහි වෙනවා. ඉතින් හොඳ කෙනෙක් කියලා නරක කෙනෙක් කියලා මෙනෙහි වෙන්නේ එයා ගැන මෙනෙහි කරලා තියෙන විදිහ අනුව. කවුරුහරි අපිට මොනවා හරි කියලා දුන්නා අපි ඒක හොඳද නරකද ඒ විදිහට මෙනෙහි කරනවානේ. අන්න ඒ වගේ මේ හැම දෙයක්ම තමයි. මේ ජීවිතය පිළිබඳව තියෙන්නේ අපිට. මම අහනවා මේ ගෙවන ජීවිතය ගැන තියෙන්නේ සැපක් කියන අදහසක්ද දුකක් කියන අදහසක්ද කියලා මම හුඟක් වෙලාවට අහනවා. මේ ගෙවන් ජීවිතයේ සපක් විදිහට අපිට වැඩිපුර දැනෙන්නේ දුකක් විදිහටද වැඩිපුර දැනෙන්නේ. ආ. එහෙමයි නේද? කට්ටිය කියන්නේ නම් අහනකොට දුකක් විදිහට දැනෙනවා කියලා. ඇයි දුක් විඳින්නේ? ඉපදිච්ච දවසේ ඉඳන් දුකක් විදිහටම මේක දැනලා තියෙනවා. දරුවන්ව දැකීමෙන් ඇතිවෙන්නේ මොකක් කියලාද දැනෙන්නේ? සපක් දුකක්. ආහාර ගන්නකොට ඇති වෙන්නේ සැපද දුකද? සැපක්. නේද? පියයන් දකින්නකොට නැත්තම් කැමති රූප දකින්න සින්දු අහනකොට සැපද දුකද? හැම වෙලෙම සින්දු අහන්න දාගන්නවා ඒක. හැම වෙලෙම කැමති කට්ටිය ළඟ තියාගන්නවා. හ්ම්. කැමති කැමති ආහාර හදාගන්නවා සැරෙන් සැරේ. විනෝද ගමන් යනවා. හ්ම්. එනති මේක දුකක්ද? එහෙනම් අපිට වැඩිපුර අදහස තියෙන්නේ මොකද්ද මේ ජීවිතේ? සැපක්. ඒ කියන්නේ ඒක මැත්තේම එළියගෙන ඉන්නේ. නමුත් පින්නත් මේ අන්න ඒක තමයි අපිට හැම වෙලෙම මේක දුකක් කියලා හිතන්නේ. හිතෙන්නේ නැහැ. හැබැයි බණක් අහන්න ඉඳගත්තාම ඉතින් හාමුදුරුවෝ කියන්නේ දුකයි කියලානේ ඒකින්ද නේද? ඒ වෙලාවට නම් සමහර දුක් දැනෙන වෙලාවට නම් ඕක තමයි මේ කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක තමයි ව්‍යාධි දුක, මේක තමයි මරණ දුක, මේක තමයි දුක දුක කියලා කියන්නේ. අරවා මේවා කිය කිය මොන හරි වුණාම නම් මතක් වෙනවා. නේද? එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. වෙන්න ඕන දේ මොකද්ද වෙන්න ඕන දේ කියලා කියන්නේ? බලන්න සමහර ඇත්තන්ට කෙනෙක්ගේ මරණය සිදු වුණාට පස්සේ ඒ මරණය හින්දාම වැළපි වැළපි ඉඳලා හිතෙන් දුක් වෙලා එයාගේත් මරණය සිද්ධ වෙන්න කාගේ හරි ගොඩාක් ප්‍රිය කෙනෙක්ගේ මරණයක් හේතු වෙනවද නැද්ද? එහෙම වෙලා තියෙනවද දැකලා නැද්ද? පීඩණයෙන් ඉඳලා අසනීප හැදිලා මැරලා යනවා. බොහෝ දෙනෙකුට ශාරීරික ලෙඩ රෝග ඇති වෙන්නත් හේතු වෙන්නේ මානසිකව ඇති වෙන ලොකු ව්‍යසනයක්. එහෙනම් ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තියෙන් අයින් වීමද නැද්ද? එහෙනම් අපි කාටවත් තේරෙන්න ඕනේ එහෙමනම් මේකේ ඇයි ඇයි අපි පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න ඕනේ මේකේ බොහෝ සැප වේදනා ලැබෙනවා වාගේම මහා දුක් ගොඩක් හම්බෙනවද නැද්ද නේද අපි හිතන විදිහට නෙමෙයි මේක තියෙන්නේ අර ලැබෙන සැප වේදනාවත් වැඩිපුර තියෙන අවිද්‍යාව හින්දා ඇති වෙන සැප වේදනා වැරදීමක් හින්දා වැරදි වැටහීමක් හින්දා ඇති වෙන සැප වේදනා තමයි වැඩිපුර තියෙන්නේ ඉතින් එහෙමනම් මොකද කරන්න ඕනේ අපිට දකින්නකොට යමක් අහනකොට යමක් විඳිනකොට යමක් හැම නිමේෂයකම වාගේ මේ වාගේ දුක් තියනවාය කියන අරමුණ අපේ හිතට එන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒක දැන් තේරෙන්න ඕනේ. නේද? ලෝකේ පංචකාම සම්පත්තියෙහි සැපක් තියෙනවා දුකක් තියෙනවා. ඒ සැප තියෙනවා කියලා කියන්නේ අපි සම්මත වශයෙන් ඒ මොකද ඒකේ සම්පූර්ණ සැපක් නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සැපයක් තියෙනවා නේද? එතකොට නමුත් ඒ සැපය ඇදලා තියෙන අවිද්‍යාව හේතුවෙන් ඇතිලා තියෙන කොහොම වුණත් අවිද්‍යාව හේතුවෙන් හරි සැපයක් තියෙනවා. ඒකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ වගේම ඒකේ ආදීනවයක් තියෙනවා. ආන්ගේ ආදීනවය අපේ හිතට හොඳට දැනුනොත් විතරයි හැම නිමේෂයකම මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේකෙන් හිත ගැලවෙන්න ඕනේ. හරි මේ පංචකාම සම්පත්තිය කොතර දුක වුණත් අපි ඒකෙම ඇලි ගලි වාසය කරනවා අන්න ඒකෙන් හිත ගැලවෙන්න ඕනේ අන්න ඒ ගැලවෙන්න ඕන හින්දා අපි මොකද කරන්නේ මේක ගැන හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම වල මෙනෙහි කිරීම කියන්නේ කළ යුතු මෙනෙහි කිරීම කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සබ්බාස සූත්‍රයේ දේශනා කරනවා බොහෝ අසුපිරු තන් ඇති කෙනා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා දේශනා කරේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් මෙනෙහි කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපි බලන්න ඕන දැන් මොනවද මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපිට මේ කියන්නේ පංචකාම සම්පත්තියෙන් අපේ හිත නිබඳවම ගැළවිලා තියෙන්න ඕනේ ඒක ඇලෙන්නේ නැතුව තියෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එතකොට ඒක ඉස්කල්ලාම ආයාසයෙන් මෙනෙහි කරලා සකස් කරගත්තට පස්සේ ආය මොන රූපය දැක්කත් මොන ශබ්දය දැක්කත් මොන ගන්ධය මොන රසය මොන ස්පර්ශය ලැබුණත් මොන ධර්ම ආදරය ආදී මොනතරම් ලොකු දේවල් ලැබුණත් අපෝ මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා කියලා Tamanට හොඳට හැම වෙලේම සිහි ඇති වෙන්න ඕනේ මේක භයානක දෙයක් කියලා. හරියට කොයි වගේද? දැන් බලන්න විස දාපු කේක් එකක් කියලා. ඒකේ ආස්වාදයක් තියෙනවද නැත්නම් අපිට මේ ඒ ඒ වසවල ගඳ නැහැ. රසය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේක මේ කෑවොත් මරණවා කියලා නොයෙකුත් දුක් විඳිනවා කියලා දන්නවා. එතකොට ඒකේ ආස්වාදයක් තියෙනවද නැද්ද? ආස්වාදයක් තියෙනවා. මොකද කනකොට රස දැනෙනවා. හැබැයි ඉතින් මොකද වෙන්නේ? ලොකු ආදීනවය කියලා. අන්න ඒ වගේ මේ පංචකාම සම්පත්තියේ යම් කිසි සැපයක් තියෙනවා. ඒ සැපයෙන් හැබැයි ලොකු දුක් හැදෙනවා. ලොකු දුක් හැදෙනවා. මේ පංච උපාදානස්කන්ධය මමයි මගේ කියලා අරගෙන ඒකෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන අයට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා පින්නත්. අන්න ඒක එන්නේ ඒක මොනවද කියලා ඉමීන් මෙනෙහි කරනවා. දැන් මේ කියනකොට තේරුණාට හැම වෙලෙම ඔය අදහස් තියෙනවද? නොයේකුත් සැප දේවල් අපේ ජීවිතේට එන්න එනකොට නේද? හුඟාක් අයට නොයේකුත් සැප ලබා දෙන දේවල් අපේ ජීවිතේට කිට්ටු වෙනකොට ලං වෙනකොට මේ කියපු බණ ඔක්කොම පැත්තට නේද? පණ පැත්තකට ගිහිල්ලා මොකද වෙන්නේ? ඒ සැපේ විඳ විඳ විඳ විඳ ඉඳ බලනවා. හ්ම්. ඉතින් ඒකින්ද අන්න එහෙම අපේ හිත ඒ සැපයන්ගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ සැපයන් එක්ක හැප්පෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ? අපේ හිත හැම වෙලේම අම්මෝ මේක නම් විසමිෂ්ඨ ආහාරයක්. විසමිෂ්ඨ ආහාරයක් වගේ හැම වෙලේම මේ සංස්කාරයෙන් හිත අත මිදිලම තියෙන විදිහට මේක සකස් කරගන්න ඕනේ. අපේ මනස. ආන් එතකොට කියනවා යෝනිසෝ මනසිකාරයකටපත් වුණා කියලා. අපේ මනස්කාරය හැම වෙලෙම ඒ සංස්කාරයන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඕවා හරි භයානක දේවල්, ඕවා හරි භයානක දේවල් කියලා ප්‍රතික්ෂේප කරන්න. හොඳයි. මේ විදිහට අපි සකස් කරගන්නයි යන්නේ. ඒ සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී මෙනෙහි කළ යුතු ධර්ම. හරිද? පියෙහි විප්‍රයෝගෝ අපියෙහි සංපයෝගෝ යම් පිටං ලබති සම්පි දුක්ඛං සංකිටේන පංච උපාදානස්කන්ධා කියන ආකාරයට මේ දුක් මෙනෙහි කරන්න ඕනේ දුක් දුක්ඛ දුක පිරිසිඳ දැනගන්න ඕනේ කලියුතු මෙනෙහි කිරීම කරන්න ඕනේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒකින්ද එහෙමනම් අපි බලමු දැන් අද මේ වෙලාවේ ඊයේ දවසේ අපි කතා කරා මරණය ගැන මෙනෙහි කරලා කොහොමද අපි මේකෙන් අතම දෙන්නේ මේ ඔක්කොම මරණවාය කියලා ඊට ඉස්සෙල්ලා දවසේ කතා කරා ජාති ජරා ව්‍යාධි ආදී ජරා ව්‍යාධි ඊට ඉස්සෙල්ලා දවසේ මට මතක හැටියට ජාති දුක ගැන කතා කරා දැන් අද අපි හදන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දේවල් ඒක ඔක්කොම ගැන අපි එකට කතා කරමු නේද පින්නත් මේ ලෝකේ යම් කෙනෙකුට නොයේකුත් ආකාරයේ ව්‍යසනයන් සිදු වෙනවා ව්‍යසනයන් විතරක් නෙවෙයි බොහෝ දුක් ධර්ම හට ගන්නවා. යාතේසං යාකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස. ඒකුත් ආකාරයේ ව්‍යසනයන් දුක්ඛ ධර්මයන් පහළ වෙනවා. ඒ පහළ වුණාම ඒ අතු අතුලෙන් ශෝක කරනවා. නේද? ඒ ශෝකය එන්නේ සිත් අභ්‍යන්තරයෙන් එන ශෝකයක් තියෙනවා. ඒ වගේම තමයි ශෝකයක් ඇති වෙනවා ශෝක කරන බවක් තියෙනවා. ඒ වගේම හැම වෙලෙම ශෝක සහිත සිත් පහළ වෙනවා. ඉතින් හැම වෙලෙම මත මත ඒව මතක් කරගන්න ඕන හොඳට. එහෙම සිත් පහළ ඊළඟට අන්තෝ ශෝකෝ ඇතුළාන්තේ නිකන් වේලිලා වගේ දැනෙන්න පටන් ගත්තා. ඇති වෙලා වගේ මහ පීඩනයක් නේද? ඉතින් ගිනි ගන්නවා වගේ ශෝකයක් හට ගන්නවා. ශෝක කරන බවක් හැම වෙලෙම තියෙනවා. ශෝක සහිත සිත් පහළ වෙනවා. ඒ විතරනේ ඇතුළාන්තය වියලුණු බවක් දැනෙනවා. නේද? ඇතුළම නිකන් වේලිලා ගිය ගතියක් ඒක නිකන් අපි කියන්නේ ඒක තමයි කියන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ මට පා වෙලා තියෙන කියලා ලොකු දුක් සහිත ලොකු ශෝක සහිත ශෝක ඇතුළාන්තයේ උපදිනවා. ඉතින් ඒ උපදුන්නේ ඒ එහෙම ශෝක උපදින්නේ ඇතුළා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විලිච්ඡ බවක් කියන තැනටම එනකන් උපදින්නේ ශෝකෝ සෝතනා සෝචිත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ එතකොට මේ වගේ தත්ත්වයන් වලට මනුෂ්‍ය సంతානයපත් වෙන්නේ ඇයි? මොකක් අල්ලගන්න ගිය හින්දාද? අර වහකාපු හින්දා නේද? මොකද්ද වහකාව කියන්නේ? හොඳයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි කියලා මේ පංච උපාදානස්කන්ධය අල්ලන්න ගිහින්දද නැද්ද? මේක හොඳමයි, මේක මටම හම්බෙච්ච දේවල් කියලා නේද? ආන් ඒකින්ද ඒකුත් ව්‍යසනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ඒ සිද්ධ වෙන ව්‍යසනින්ද ශෝකේ විතරක් නෙවෙයි ඊළඟට ඇති වෙන්නේ මොනවද? පරිදේව ඇති වෙනවා. ඉතින් මොකද කියන්නේ? වැළපෙනවා. විලාප කියනවා. නම් කිය කිය විලාප කියනවා. නේද? ඒ විදිහට ඉවරක් නැතුව හඬනවා, වැළපෙනවා, නම් කිය කිය කෑ ගහනවා. දැකලා තියෙනවද? ඇයි? මේ පංච පාදානස්කන්ධය හොඳයයි ගත් හින්දාද නැද්ද? හොඳයයි ගත් හින්දාද නැද්ද? මේක මට සැපටම හම්බෙච්ච එකක් මේක මට සැපටම හම්බෙච්ච එකක් කියලා ගත්ත හින්දා අර ඇතුළෙන්ම ශෝක කරනවා ඇතුළෙන්ම විලාපතියති විලාපතියති කෑ ගහන ගතියක් තියෙනවා පින්නත් නේ. එතකොට ඒ කෑග ගහ විලාප කියන අය තුල කියන පීඩිත తත්වය අපේ මනසින් හොඳට දකින්න ඕනේ. එක මම දන්න සහෝදරියෝ දෙන්නේ තමන්ගේ සහෝදරයා. එකම හිටිය සහෝදරයා නැති වෙච්ච වෙලාවේ මම බලාගෙන හිටියා තරුණ සහෝදරයෙක් නැති වුණාද කියලා. ආ ඒ අයගේ ඇතුලෙන් ඇතිවෙච්ච ශෝකය ඒක එයාලට අයිති නැහැ. එයාලට අයිති දේ පපුවේ ඇතුලෙන් නිකන් ඇඟ ඇතුලෙන් කොහෙන්ද වෙනවා වාගේ දැනෙන ඒ ශෝකී ස්වභාවය සහ ඒ වැළපෙන කෑ ගහන ගතිය කරකියා ගන්න යනකොට හරියට නිකන් ගිනි ගොඩක් උඩ ඉන්නවා. ඒ අපිව දැවෙනවා අපිව පිච්චෙනවා කියලා කෑ ගහනවා. ඉන්න බෑ දරා ගන්න බෑ කියලා කෑ ගහනවා. ඒ කෑ ගහලා කොච්චරද කියනවා එහෙම කෑ ගහලා කෑ ගහලා පින්නත් අන්තිමට මම දැක්කා මේ අය දැකලා තියෙන නෝන්තර මට වැඩි. වැලිමුව කෑ ගහනවා වගේ සද්දයක් විතරයි එන්නේ. ආ කියන සද්ද විතරයි යන්නේ. ඇයි ඇතුලෙන් එන ශෝකය එයාට නවත්තන්න බෑ. ඒක මේ එක එක්තරා මේ නිපද වෙන දෙයක්. හැදෙනවා ශෝකයක් නේද? ඉතින් එයාට නවත්තන්න බෑ. ඒ ශෝකේ කොච්චරද කියනවනම් යටි ගිවියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. කෑ ගහන විතරයි. ඒ කෑ ගැහිමත් එක්ක ඊළඟ මොකද වෙන්නේ? කලන්ත දාලා වැටෙනවා. හරිද? කලන්ත දාලා වැටිලා ඊට පස්සේ ටිකක් වෙලා එහෙම ඉඳලා වතුර ගහලා පවන් ගහලා මොන හරි කරලා යන්තම් ඕන 100. දැන් එයා දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. යන්තම් 100 ඇවිල්ලා එකපාරටම මේ මරණය මතක් වෙච්ච ගමන් ආයෙ මොකද කරන්නේ? ආයෙ හරි ටික ඒක කරන්න දෙයක් නැතුව ගා ගන්න. ඉතින් මොකද කරන්නේ? ඇතුලෙන් එන ශෝකේ නවත්තන්න නවත්තන්න බෑ යාට. නවත්තන්න බැරි හින්දා කෑ ගහනවා. ආයෙ කෑ ගහලා කෑ ගහලා මොකද කරන්නේ? ආයෙ වැටෙනවා. හරි. ආයෙ කෑ ගහනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න බැරි තරම් අපහසුයි. අන්න ඒක තමයි කියන්නේ විලාප කියනවා, කෑ ගහනවා, අඬනවා. මේ මම ඔහොම කියත් මම කල්පනා කරේ. මටත් එහෙම වෙන්න තියෙනවද නැද්ද? නේද? ප්‍රියයන්ගෙන් මම බොහෝ මේ ප්‍රියයන් එක්ක ඒ කියන්නේ මගේ දේවල් ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් මගේ දරුවෝ ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් නේද? දෙමව්පියෝ ජීවත් වෙද්දී දරුවන්ව නැති වෙන වෙලාවල් තියෙනවද නේද? ඒක වෙන්නේ දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්නම් මගේ හිතේ තියෙන ශෝක හැදෙන ගතිය නැත්නම් බැඳීම් හින්දාද? දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්නම් බැඳීම හින්දාද? නේද? බැඳීම නැත්නම් දරුවා නැති වුණා කියලා ශෝක ඇති වෙයිද? අද බැඳීමක් නැත්නම් දරුවා නැති වුණාට ශෝක ඇති වෙනවද? දරුවාගේ නැතිවීම නෙවෙයි පින්වත් හේතුව තණ්හාවයි හේතුව. තේරුණාද? නේද? බැඳීම කියන එක නැත්තම් කවුරු හරි නැති වුණා කියලා අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද නැත්තම් මගේ හිතේද? වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද ස්වභාව ධර්මයේද වැරද්ද තියෙන්නේ මගේ හිතේද? මගේ හිතේ තියෙන ආදරය නේද? හිතේ තියෙන ආදරේ නැත්තම් දුකක් ඇති වෙනවද? අල්ලපු ගෙදර ළමයා මරනකොට අච්චර දුකක් ඇති වෙනවද? ඉතින් කියනවා. අඳුරන්නේ නැති ළමයෙක් මරනවා කියලා ඒ වගේ දුක් ඇති වෙනවද? නැහැ. එහෙනම් පොඩි කාලේ ඉඳන් අපි දැක්ක දවසේ ඉඳන් ඒ ශරීර දැකලා ඇතිවෙච්ච බැඳීම්. ඒ බැඳීම් විසින් මගේ හිතේ මහා ශෝකයක් හදනවා. මේකට ධර්මයේ සඳහන් කරන්නේ අර තනකොළ තනකොළ වලින් හදාගත්ත පන්දමක්. අද අපි කියන්නේ හුළුවත්තක් කියලා. ඒක අරගෙන යනකොට දැන් පල්ලෙහාට පිච්චිගෙන පිච්චිගෙන පිච්චිගෙන පිච්චිගෙන එනවා. අත පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අන්න ඔය වචනේ පොත්වල ලොකු දෙයක් අත පිච්චෙන් ඉස්සෙල්ලා ආතරින්න ඕනේ. ඒ වගේ නේද? Tamanට මේ තියෙන බැඳීම හින්දා Tamanව වෙලාවක පිච්චෙනවා. ආන්ගේ පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? අතාරින්න ඕනේ. පිච්චෙන් ඉස්සෙල්ලා අතාරින්න ඕනේ. කොයි වෙලාවෙද පිච්චෙන්නේ? නැති වෙනකොට පිච්චෙන්නේ. නේද? එතකොට මගේ මරණය හෝ අනිත් අයගේ මරණයේදී එක වෙනවා. තදින්ම එහෙනම් මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා බැඳීම් ටික අතාරින්න ඕනද නැද්ද? මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා බැඳී අතාරින්න මරණය කවද වෙයිද දන්නේ නැහැ. තව චුට්ටකින්වත් කියලා කියන්න බෑ. එහෙනම් බැඳීම් අතාරලා තියාගන්න ඕනද නැද්ද? මේ මේ එහෙම අදහසක් ඊයේ පෙරේද එහෙම ආවත් දන්නේ. අපි කියන මැරෙන්න ඉස්සෙල්ලා ඉඩම් ටික පිරිසිදු කරන්න ඕනේ, මැරෙන්න ඉස්සෙල්ලා ගේවා ගේ හදලා ඉවර කරන්න ඕනේ, මැරෙන්න ඉස්සෙල්ලා මේ නේද? මැරෙන්න ඉස්සෙල්ලා ළමයින්ගේ නේද? පරස්සා කටයුතු ඉවර කරන්න ඕනේ. රස්සා රස්සා ටික හොයලා දෙන්න ඕන ඕවනම් කියනවා. නේද? හ්ම් මැරෙන්න ඉස්සෙල්ලා මේක පිළිවෙලක් කරලා තියන්න ඕනේ කියලා නම් කියනවා. හැබැයි මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ හිත සකස් කරගන්න ඕනේ කියන කමතක වෙනවා. හරි මේක සකස් කරේ නැත්නම් අපිට අර වගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදිනවා. හරි හරි. දුක් කියලා කියන්නේ ඔතන දුක් කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක්. මොනවද දැන් එතකොට? ශෝක, පරිදේව කියලා කියන අර නම් කිය කිය විලාප තියතිය අඬන ස්වභාවය. ශෝක කියලා කියන්නේ හිත ඇතුළෙන් වෙන වේලිච්ච ගතිය. වේලිච්ච වියලෙන වියලෙන ස්වභාවය ඇතුළෙන්ම එන ශෝකය දන්නවනේ ඉතින් ඔක් කියන්න ඕනේ නේද? ඈ හුස්මත් එක්ක නේද මේ ශෝකය ඇති වෙච්ච දවස්වල මම කියන්නද නේද? ඒවා ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. ඉඳලාම නිින්ද යනවා. ශෝකේ තියෙද්දිම වෙලාවල නිින්ද යනවා. ඉඳ බැරි වෙනකොට ඒ ශරීරයේ අපහසුතාවය වෙනකොට නිින්ද යනවා. නිින්ද ගිහලා ඇහැරෙනකොට ඇහැරිච්ච ගමන් මතක නෑ දැන් මොකද්ද මේ කොහෙද ප්‍රශ්නේ මතක නෑ. ඇහැරිලා තප්පර දෙකක් යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අප්පෝ මතක් වෙනවා. මතක් වෙනකොට ආයසරයක් අර දරුවුණු එතන පිහියෙන් අයින්නවා වාගේ රිදෙන එක ආයෙනවා එළියට. නේද? එතකොට මොකද හිතෙන්නේ වෙලාවල? නිින්ද මින්ද තිබ්බනම් නිින්ද මේ හිටියා නම් හොඳයි කියලා. පපුව හාරනවා වගේ නේද? පපුව නෙවෙයි හාරන්නේ ඒකට මොකද්ද කියලා හොයාගන්න බෑ. පීයෙන් අයිනවා වගේ වේදනා. නේද? කපනවා කොටනවා වගේ සිවුණු ආයුධයකින් කපනවා කොටනවා වගේ වේදනා වේදනා එනවා. ඉතින් මොකද කරන්නේ අඬනවා, වැළපෙනවා, නේද? එක එක්කෙනාට කියනවා, "මේ බලන්නකෝ, මෙහෙමයි" කියනවා. හරිද? නම් කියවලා අඬනවා. ඔය ස්වභාවය එන්නේ ඇයි? මේ පංච පාදානස්කන්ධය හොඳයි කියලා ගත්ත අය. පංච උපාදානස්කන්ධයනේ දරුවෝ ටික අයිති වෙන්නේ. අම්මලා අයිති වෙන්නේ පංච උපාදානස්කන්ධයට. නේද? කෑම අයිති වෙන්නේ නේද? පංච උපාදානස්කන්ධයට. ඒක හොඳයි, ඒක සුවයි, ඒක හොඳයි කියලා ගත්ත අයට විසදාපු කේක් කෑල්ල කෑවා වගේ තමයි. හරි? ඒ ශෝක පරිදේව දුක්ඛ කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක්. කායිකව ඇති වෙන සහ කාය සම්පස්සේ හින්දා ඇතිවන්නා වූ දුක්. එතකොට දෝමනස්ස කියන්නේ මනසින් දා ඇති වෙන දුක. ඒක ඊට හපා. හරි ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් ඔන්න කවුරු හරි කම්බුලට ගියා අපි. කම්බුලට ගියාම ගහපු ගමන් ඇති වෙන්නේ මොන දුකක්ද? කායික දුකක්. නේද? කාය සංපස්සජ වේදනාවක් හටගත්තා. දැන් ඒක ඉවරයි. දැන් මට හැන්දෑවේ මේ කම්බුලට ගහපු එක මතක් වෙනවා. මතක් වෙනකොට ඇති වෙන්නේ අතීත දුකක්ද වර්තමාන දුකක්ද? දැන් දුකක් ඇති. මේක මතක් කරලා දුකක් ඇති. මේක අතීතයකද වර්තමානයේද? උදේ උදේ කම්බලට ගහපු දුකනේ මතක් වෙන්නේ. උදේ කම්බලට ගහපු එක මතක් කරනකොට දැන් දුකක් ඇති. මේක අතීතයකද වර්තමානයේද? අතීත එකක් කියලා තමයි හිතෙන්නේ. අතීතයේ ඒකේ දුක ආවේ කනටයි. කම්බලටයි. දැන් එන්නේ හිතට එන්නේ. නේද? ඒක මතක් වෙලා ආ මනෝ සංපස්සජව ඇති වෙන දුක් වේදනාව මේ වෙලාවේ ඒක මතක් වෙලා දුක් විඳිනවද නැද්ද? එහෙනම් ඒක අතීතද වර්තමානද? මේ දැන් විඳින්නේ. දැන් දුකක් විඳින්න. මේක හරි කරුමයක් ඇත්තම. ගහෙන් වැටිච්ච මනුස්සයාට එක සැරයක් ගුණා යන්නට කමක්. නේද? ඒතර කම්බුලට පාර වැදුණා කියන්නේ ගහෙන් වැටෙනවා. හරි දැන් ඒක ඉවරයි දැන්. ඒ කියන්නේ එතකොට දැන් නිකන් අර නේද කම්බුලට පාර වැදුණා. ඉතින් ඒකට සිදුනා. හරි දැන් ඉවරයිනේ. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ වුණාට ගුණා ඉනවා කියන්නේ තවත් කරදරයක්. මොකද තව කරදරේ හිත ආය අරක මතක් කරලා දුක් වෙනවා. ආය අරක මතක් කරලා දුක් වෙනවා. නේද? ආය අරක මතක් කරලා දුක් වෙනවා. ඒක මතක් වෙනවා. ආන් දෝමනස්සේ ඇති. පාරණේව ඔක්කොම මතක් කර කර මතක් කර කර මතක් කර කර දුක් විඳින ස්වභාවයකට එනවද නැද්ද? නේද? ආන් ඒක තමයි මනෝ සම්පස්සජව ඇතිවන්නා වූ දුක්. ඒකද අපිට නිදහසේ ඉන්නම නැහැ. පුටුවකට වෙලා ඉඳගත්තත් පින්නත් නේ පරණේවා මතක් වෙනවා. නේද? මම මෙයාගෙන් නිකන් අහන්න. ඕකට කියන වචනේ තියෙනවා ඕකට කියන්නේ කෝන්තරේ කියලා. නේද? අපි කියන්නේ ගමේදී කියන්නේ මොකද කෝන්තර තියාගන්න එපා කියන්නේ. නේද? කෝන්තර තියනවද දන්නේ නැහැ. පරණ කෝන්තර තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. ආවලා මට මෙහෙම කියලා දෙනවා. හරිද? අපි නම් බලයි ඔය පැත්තවත්. නේද? හ්ම් අපේ නේද? අපේ ආත්මතු පරම්පරාවටම ගාව ගන්න ආය කවදාකවත්. ඈ මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා කියලා. නේද? අපේ ඔය මිනිසුන්ගේ බලලෙක්වත් අපිට ඕනේ නැහැ. ඈ පරණ කෝන්තර තියාගෙන තනියම පුපුරනවද නැද්ද? දැකලා තියෙනවද පුටු උඩට වෙලා තනියම පුරනවා? ඈ පරණේවා මේ මානසිකාරයට ඇවිල්ලා පිටත් මේ ගරක් නැතුව තනියම දුක් විඳිනවා. මතක් කර කර මතක් කර කර මතක් කර කර පරණ සිත් වෙච්ච ඒවා මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මනෝ සංපස්සජ දුක් හැදෙනවා. එතකොට මේවා ගැන මේ ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය සංපස්සය ගැන දේශනා කරන්නේ හැම ගහපු එළදෙනක් වගේ. හැම ගහපු එළදෙනකට පින්නත්ටි කොච්චර දුකක්ද කියලා බලන්න එයාට හුලං වදිනකොටත් දෙනවත් නැත්. මැස්ස වහනකොට බෙදෙනවා. එයා ඒකෙන් බේරෙන්න පිටියකට හේත් වුණොත් හේත් බෙදෙනවා. ඒක නවත්ත ගන්න යාට පුළුවන් කමක් නැහැ. පොළොවට වැටුණොත් හේත් බෙදෙනවා. එතකොට අන්න ඒ වගේ කොයි පැත්තට ගියත් අපිට පාලනය කරගන්න බැරි මේ ස්පර්ශ ක්‍රියාත්මක භාවයට එනවා. හරිද? ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා මොකද වෙන්නේ? හරි. ඊට රිද්දවනවා. අන්න ඒක තමයි මේ දෝමනස්සේ ස්වභාවය. පාරණේ ඒවා පාරණේ තනියම රිදෙන්න වෙලා තියෙනවා. පරණ ඒවා මතක් කර කර මතක් කර කර මතක් කර කර දෙනවා. අනිත් ඒ පරණ හොඳ වෙච්ච ඒවා මතක් කරනකොටත් කොහොමද? පරණ හරිය සන්තෝෂ වෙච්ච අවස්ථාවක් තියෙනවා කියන්නේ. දැන් නැහැ. හරිද? නම් පරණ දුක් මතක් වෙද්දි කොහොමද දෝමනස්සයි? පරණ සැප මතක් වෙද්දි ඒ දෝමනස්සයක්. ඒ කියන්නේ අතීතයේ දාන දානේ වහින්ද දෝමනස්ස තමයි එන්නේ. පරණ දුක් මතක් වෙනකොට ඒ දෝමනස්සය, පරණ සැප මතක් වෙනකොට ඒ දෝමනස්සය. දැන් නැහැ නේද? හ්ම් එහෙනම් අපිට හරියට ඔන්න ඔය දෝමනස්සේ කියන එක දුක්ඛ දෝමනස්ස එන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා අපි තේරුම් ගන්නවා ඊළඟට තමයි මේ ශෝක පරිදේව හින්දාම අපිට තියෙනවා මේ මේක එක එක එක ශෝක වීම පරිදේවයන් ආදී වශයෙන් මේ සිද්ධ වෙන මොයේකුත් ව්‍යසන හින්දා එයතන හින්දා නොයේකුත් ආකාරයේ දුක් ධර්මයන් Taman කුල හටගන්න හින්දා මේ ශෝක වගේම පින්වත්නි සිද්ධ වෙනවා ආයාස උපායාස කියලා විහෙසකාරී ගතියක් තද විහෙසකාරී තද විහෙසකාරී ගතියන් අපිට ඇති වෙනවා ඒ විතරන්නේ මම අර ඉස්සලා කිව්වා වගේ ක්ලාන්ත වීම පවා එතන විහෙසයි දරා ගන්න බෑ හරි අමාරුයි කලන්ද දාලා වගේ වැටෙනවා නේද අසනීප නෑ ඒකට අසනීපෙන් වගේ ඉන්නේ අන්න ඒ වෙහෙස දරා ගන්න බෑ බොහෝ අය කියනවා. බොහෝ අය කියනවා ජීවිතය ගැන මට දැන් ඇති වෙලායි මට දැන් ඇති වෙලායි හරි සමහර අය ඇවිල්ලා අපිත් එක්කම කියනවා එක දවසක් ඇවිල්ලා එක්කෙනෙක් මට මෙහෙම කියනවා අනේ අපේ ආම්දුරනේ මට හරි මහන්සි දැන් මම හිතේ මේ කායික මහන්සි කියලා නෑ මට වෙන්න තියෙන හැමදේම විය හැකි දෙයක් තියෙනවා නම් ඒ සියල්ල සිද්ධ වුණා. මට මේවට මූණ දීලා මූණ දීලා මූණ දීලා මූණ දීලා මට දැන් හරියට හරි මහාන්. ඇයි? එක පැත්තක් හදනකොට තව පැත්තක් නරක වෙනවා. ඒ පැත්ත හදනකොට තව පැත්තක් නරක වෙනවා. දැනෙලා නැද්ද මේ මහන්සිය? නේද? ඒ මොකද මේ ලෝකේ අපිට අපිට ඕන හැටියට තියාගන්න බැරි දේවල් වගේක් අපි තියාගන්න හදනවා. මම ඔබට හැමදාම කියන්නේ ලහට ගෙම්බ එකතු කරනවා. හ්ම්. එක පැත්තක ඒ කියන්නේ ඔන්න දැන් උන් ගෙම්බු හතර දිනක් අල්ලලා කොහොම හරි අරකට දානකොට ඒක ඇතුලේ ඉන්න කට්ටිය පැනලා ඉතිය. නේද? ඒ තුන් දෙනා අල්ලලා ආපහු දානකොට අර හතර දෙනාගෙන් දෙන්නෙක් විතර පැනලා. ඒ දෙන්නා අල්ලලා ආපහු දානකොට ආයෙ මෙහෙම පැනලා. නේද? ඉතින් හැබැයිම අල්ලලා දාන්න වෙලා. මං අහන මෙයත් අන්න. ආදරය කරන සුරක්ෂිත කරගෙන ඉන්න ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දරුවෝ මුණුපුරෝ දෙමව්පියෝ ඥාතීන් හිතවත් ආදී හිතවත් ආය සහ තමන්ගේ ශරීරය තමන්ගේ හිත කියලා જાතියක් කියනවද නැද්ද? ඔය ටික ගෙම්බෝ ටික කියලා හිතන්නකෝ. හරිද? දැන් එතකොට මේ ටික ගෙම්බෝ ටික කියලා හිතපුවාම ඔන්න අපි තුමු අම්මෙක් කියලා ලොකු පුතාගේ ප්‍රශ්නේ කොහොම හරි කරලා ප්‍රශ්නයක් කරලා ඒක විසඳලා කොහොම හරි ගානකට පිළිවෙලකට හදාගන්න. ඊට පස්සේ පොඩි පුතාගේ ප්‍රශ්නයක් එනවා. ඒකත් කොහොම හරි විසඳලා යාට ඕන කරන දවසක් අත්කලා දීලා ඔන්න ඒ පැත්ත හදලා. ඒ හදලා ඇවිල්ලා බලනකොට ඔන්න රතු විලක් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා ගෙවලා තියෙන ඒ ආර්ථික ප්‍රශ්නේ විසඳගෙන ඔන්න ඒ පැත්ත හදාගන්නවා. ඒකල බලනකොට ඔන්න ස්ත්‍රිතාලයෙන් ඇද්ද කියලා පණිවිඩයක් එවලා. මොකද මේ ශරීරය ලෙඩ ඇවිල්ලා. ඊට පස්සේ ඒ ලෙඩ ඔක්කොම ඉවර කරන කොහොමද බෙහෙත් ටික අරගෙන ආවිල්ලා බලනකොට අර පැත්තෙන් ආය යන ලොකු පුතාගේ ප්‍රශ්නේ පරම තත්ත්වයටපත් වෙනවා. දැන් ඒක හදන්න. නේද? මේ කණ්ඩායමක් එක්ක යහපත් ජීවිතයක් ගෙවනවා කියලා ලෑස්ති කරගත්ත මේ ජීවිතය හරි වෙහෙසයිද නැද්ද? මොකද කියන්නේ? වෙහෙසයිද නැද්ද? අම්මලා නම් කවුරු හරි ගෙදරට ආපු ගමන් මොකද කරන්නේ? කියවනවා. ගෙදරට කවුරු හරි ආපු ගමන් සතිපට්ඨාන නෙමෙයි කියවන්නේ. ඕක තමයි කියවන්නේ. දැන් මේ බලන්නකො මේමයි මෙහෙමයි කියන්නේ. අම්මලා නම් ඒකවත් කරගන්නවා. අඩුම ගානේ අඬා ගන්නවා. කෑ ගහන. තාත්තලා ඒ සියලු දුක් ගක් ඒවා මහා මේරු පර්වතයක් වගේ දරාගෙන එල්ලෙන්නේ නැතුව දරාගෙන නෝ කමන කමන ආයෙකට මෙහෙම කරමු මෙහෙම කරමු කියලා ඇතුළෙන්ම දරාගෙන වාසය කරන. එයි මේ ලෝකයේ ඇතිවෙච්ච බැඳීම් බැඳීම් හින්දා. මේ ලෝකයේ ඇතිවෙච්ච බැඳීම් හින්දා. හරි? ඉතින් ඔන්න ඕකෙන් අත මිදෙන්න නම් මම මොනවෙන්ද අත මිදෙන්න ඕන? මේ ලෝකේ මගෙන් අතහැරෙන්න. දැන් ඔන්න ඔය කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන කාරණා ටික ලොවේහි මිනිසුන් තුළ ඉතාලම දියුණු රටවල් වල ගෝ සල්ලි තියන අය ළඟ, සල්ලි නැති අය ළඟ, දුප්පත් අය ළඟ, බලවන්ත අය ළඟ, බලවන්තකම් නැති අය ළඟ, ලස්සන ගෙවල් තියන අය ළඟ, ලස්සන ගෙවල් නැති අය ළඟ, ලස්සන වාහන තියන අය ළඟ, ලස්සන වාහන නැති අය ළඟ, ඔක්කොම ළඟ තියනවද නැද්ද? හැම කෙනෙක් ළඟම තියෙනවා. අපිට හිතෙන අනිත් අය ළඟ නැහැ කියලා. නේද? බොහෝ මිල මුදල් තියන අය, තමන්ගේ දරුවන්ගේ වැරදි හින්දා ඒ දරුවන්ව පාලනය කරගන්න බැරුව ලොකු පීඩනයකටපත් වෙනවද නැද්ද? එහෙනම් පල්ලි බලය එක එක එක එක හැකියාවන් උගත්කම් මේ කී දෙයකට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඒවාගෙන් බේරෙන්න පුළුවන්කම ඇත්තේ ඇත්තේ නේද? ඒවා එකතු කරලා කවදාවත් ඒවා එකතු කරලා ලෝකේ බලවන්තයෙක් වෙලා ධනවන්තයෙක් වෙලා කවදාකවත් හිතේ ඇති වෙන ශෝක පරිදේය දුක් දෝමනස්ය ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ එහෙනම් තමන්ගේ සිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කිව්වේ. ඔය ඔක්කොම මොනවද? මේ පංචකාම සම්පත්තිය මගේ කියලා හොඳයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා ගත්ත එකේ විපාක, ගත්ත එකේ හරි එහෙනම් දැන් වෙච්ච දේ වුණා. දැන් මොකද කරන්න ඕන? මේ ඉතිරි ටිකවත් තේර ගන්න ඕන. ඔය සිහියෙන් ඔය මානසිකාරයෙන් දැන් අපි ඔය කියනකොට අපි වෙච්ච මානසිකාරයෙන් වාසය කරොත් අපේ පින්නත් ඔය ටික ඇති. ඔය මානසිකාරයෙන් වාසය කරොත් අලුතෙන් ඒවා අපේ හිතට එකතු වෙන්නේ නැහැ. තියෙන ඒවත් මොකද වෙන්නේ? ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක විසඳුමක්. හරිද මේක විසඳුම එකපාරටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අපිට මෙනෙහි කරන්න පුළුවන්කම ඇත්තේ නෑ ඒක මෙනෙහි කරන්න කියලා වෙරලා මං කියනවා දැන් ආ ඔය ඔය ඔය කතාවෙන් වැඩක් නෑ අනේ ඔක්කොම වැල්වට ආරම් මේ දැන් මේ බණේ ඔක්කොම කියපු හරිද මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගැන වැඩක් නෑ මේවා ඔක්කොම වැල්වට ආරම් ටිකක් ඕවා පැත්තක දාලා යන්න ගන්නරට කියලා රූපං අනිත්‍යං රූපං අනිත්‍යං රූපං අනිත්‍යං කියලා මෙනෙහි කරනවා රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියනවා ඕවා මෙනෙහි කරන්න ගියාම මොකද වෙන්නේ ඔය වැල්වට ආරංගුලේම ගිහිල්ලා ලගිනවද නැද්ද හිත? දරුවෝ මතක් වෙනවා, වෙච්ච දේවල් මතක් වෙනවා, වෙන්න තියෙන දේවල් මතක් වෙනවා නේද? මේ පැත්ත සැපයි කියලා හිතෙනවා. එතකොට මේකේ හිත රැඳෙන්නේ රැඳෙන්නේ නැහැ. එහෙනම් ඔය කියන විදිහට මේවා අල්ලගත්තොත් මේවා අපි ග්‍රහණය කරගත්තොත් නේද? ග්‍රහණය කරගත්ත හැම කෙනෙකුටම මේ ලෝකෙ කී දෙනෙක් නම් හිස ගිනිගත්තා වාගේ හිත ගිනිගෙන දුවනවද කියලා බලන්න මේ ලෝකෙ. නේද? කී දෙනෙක් නම් පැත්තකට වෙලා බෙල්ලත් එක පැත්තකට කරගෙන අනේ වෙච්ච දේ කී කී දෙනෙක් නම් කල්පනා කරගෙන ඉන්නවද කියන්න බලන්න. කී දෙනෙක් නම් තවත් එක්කෙනෙක් එක තමන්ගේ විලාපය දොරවනවද කියලා කියන්න බලන්න. නේද? හ්ම් කී දෙනෙක් නම් මේ වෙනකොට නම් කිය කිය වැළප වැළප අඬනවද කියන්න බලන්න. ඒ මට වෙච්ච දේ කියලා. නේද? හ්ම් එහෙම බෑ මට ඉවස ගන්න බෑ කියලා කී දෙනෙක් අඬනවද කියලා බලන්න. කී දෙනෙක් මහා වෙහසක් තියාගෙන නේද? ලොකු පීඩනයකින් කරගියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙනවද කියලා බලන්න. නේද? ඒකක්වත් ධනෙන්වත් බලයෙන්වත් වෙන කිසිවකින් හරියන්නේවා නෙවෙයි හරියන්නේ නැහැ කියලා. අන්න ඒ හරියන්නේ නැති බව අපිට හොඳට තේරෙන්න ඕන. ඒ මොකද සංස්කාරයෙන් මම පිළිසරණක් පතපු හින්දා. හොඳයි. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා. ඉතින් අපි බලමු. දැන් අපි මෙච්චර වෙලා මේ ධර්මය ගැන සාකච්ඡා කරානේ. දැන් මොකද හිතෙන්නේ? මේ ලෝකයේ තියෙන මේ සංස්කාරයන් ඕන කියලාද හිතෙන්නේ එපා කියලාද හිතෙන්නේ? තව අලුතෙන් අලුතෙන් නිකන් වැළපෙන්න දේවල් හැදුනොත් හොඳ නොහැදුනොත් හොඳ. නොහැදුනොත් හොඳයි නේද? එහෙනම් මේක හරියන්නේ අත මිදෙන්න ඕනේ නැහැ කියලා හිතනවද නැද්ද? සුවදායක තත්යකට පත් වෙන්න ඕනේ නැහැ කියලා හිතනවද නැද්ද? නේද? එහෙනම් ඔන්න ඔය සිතුවිල්ල තමයි අපිව නිවනට යොමු කරවන්නේ. හරිද? මේකේ තියෙන ආදීනෝ එක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී තියෙනවා. මං එපා කිව්වට ඒවා එනවා මගේ ඇඟට. ඔන්න ඔය සිතුවිල්ල තමයි මාව නිවනට යොමු කරන්නේ. දැන් මේ සිතුවිල්ල තියෙනව නේද? දැන් තියෙනවනේ. මං හැමදාම අහන ප්‍රශ්න. කොච්චර වෙලා තියෙයිද? දැන් ඔය ඇති වෙලා තියෙන මං නිවන් දකින්න ඕනේ. හරිද? මේක හරියන්නේ නැහැ. කියලා දැන් ඔය ඇති වෙලා තියෙන සිතුවිල්ල කොච්චර වෙලා තියෙන්නේ? බණ ඉවරලා ටිකක් වෙලා යද්දි නැති වෙනවද නැද්ද? බණ ඉවරලා ටිකක් වෙලා යද්දි නැති වෙලා යනවා. හරි? එහෙනම් ඔන්නෝක දිගටම තිබුණොත් ඔය සිතුවිල්ල දිගටම තිබුණොත් තමයි අපිව නිවනට එක දිගට යොමු වෙන්නේ. ඕක තියාගන්න මොකද කරන්න ඕන? දැන් මාත් එක්ක යම් කිසි කාලයක් වන පටන් ගත් වෙලාවෙ ඉඳන් ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී ගැන මෙනෙහි කර අනේ එයි මං කියනකොට කියනකොට ඕක ඕක අර ශෝක කියන්නේ අර වගේවා පරිදේව කියන්නේ අර වගේවා කියලා මෙනෙහි කරන්නේ ආන්ගේ මෙනෙහි කිරීම හින්දා දැන් මම බන නැවැත්තුවා හරි මේ ඇත්තෝ මෙනෙහි කරපු හින්දා මාත් එක්ක එකතු වෙලා මේ ඇත්තන්ගේ චිත්තසංතානයේ මේ වෙලාවේ කලකිරීම සහගත සිතුවිල්ලක් පහළ වෙලා මෙනෙහි කිරීම හින්දා කලකිරීම සහගත සිතුවිල්ලක් පහළ වෙලා මෙනෙහි කිරීම ඇති කලෙහි කලකිරීම සහගත සිතුවිල්ලක් ඇවිත් මෙනෙහි කිරීම නැති වුණොත් ඒ සිතුවිල්ල නැති වෙනවා නේද ඒ සිතුවිල්ල නැති වෙනවා පින්වත් එහෙනම් අපි මොකද කරන්න ඕන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී ගැන මේ පංච උපාදානස්කන්ධයේ සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්න අයට ශෝක වීම පරිදේව වීම මට කියන්නේ මෙහෙම ඒක අපි තව ලේසියෙන් තෝරගමු දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට අපි හිතමු දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ දරුවෝ 10 දෙනාගේම වියවවලදී දුක් ඇති වෙනවද නැද්ද දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට තුන් වතාවයි එක්කෙනෙක් ඉන්නම්ම කෙනෙකුට එක වතාවක් එකයි. හරි. එහෙනම් බැඳීම් අඩු වෙන තරමට දුක් ඇති වෙන ඒවා අඩු වෙනවා. නේද? බැඳීම් බැඳීම් ප්‍රමාණය වැඩි නම් දුක් ඇති වෙන වාර ගන්න වැඩි. එහෙනම් අපි කල යුතු තියෙන්නේ එහෙනම් දරුවෝ නැති කරන එක නෙවෙයි. බැඳීම් බැඳීම් අයින් කරගන්න කටයුතු කරන එක. එහෙනම් මේ පංචකාම සම්පත්තියත් එක්ක තියෙන බැඳීම තමයි මට දුක් ඇති කරවන්නේ මේවා මේවා එක්ක බැඳිච්ච අයට බොහෝ දුක් විඳින්න සිතේලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී බොහෝ දුක් විඳින්න සිත වෙලා තියෙන බව අපේ හිතට හැම වෙලේම දැනෙනවා හැම වෙලේම දැනෙනවා ආන් එහෙම හැම වෙලේම අපේ මානසිකාරය මේක අපිට කියන්න ඕනේ අපේ මනස හැම වෙලේම මේ පණිවිඩය අපිට දෙන්න ඕනේ රූපයක් දිහා බලලා ලස්සනයි සුවයි සුන්දරයි මధుරයි කියලා යමෙක් හිතනවද ඒ හිතනකොටම එයාට එයාගේ මනසේ මනස සුන්දරයි කියලා හිතනකොටම අර පණිවිඩේ එන්තෝ මොකද කියන්නේ ඔන්න ඔය විදිහට මේ පංචකාම සම්පත්තියෙන් අත මිදීමේ හැඟීම අපිට ආවොත්ද නැද්ද අපි නිවන් දකින්න පැත්තට යමු නේද කෙනෙකුට පැවිදීමේ අදහසක් එනවා අපි හිතමු දරුවෙකුට පැවිදි වීමේ අදහසක් වෙනවා. ඇවිල්ලා ඒ අදහස් වෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන්ද? නැහැ. ඒ අදහස් වෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැත්තේ. එහෙම නේද? එතකොට එතකොට ඒ හැමෝටම පැවිදි වීමේ අදහසක් ඇති වෙන්නේ නැහැ. නමුත් හැබැයි ඒ හැමෝටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? ආයතරයක් මොකද කරන්නේ? පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක් පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක් ඉතින් අන්න එහෙම එන අදහස් හින්දා ඒ එන හැඟීම් ඒ එන අදහස් ප්‍රබල වෙන ඒවා තමයි ක්‍රියාත්මක භාවයට ගන්නවා. ඒකින් අපි කොහොම කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. අන්න ඒව සම්පාදනය කරගෙන මේ ජීවිතය නියම ඉලක්කයකට යන්න නම් නිවන් දැක ගන්න නම් නේද? එක දිගට මේ පංචකාම සම්පත්තියේ කලකිරීමේ අදහස අපි පවත් ගන්න ඕනද නැද්ද? එහෙනම් මේ දේශනා කරපු කාරණා ටික හරි කමන්නේ ප්‍රමාණිකූලව එක දිගට මෙහෙ කරා නම් අපිට ලොකු කලකිරීමක් ඇති වෙන්න හේතුවක් වෙනවා මේක ඇල්ලුවොත් මේ වගේ මහා ව්‍යසනකාරී තත්යකට පත් වෙනවා කියලා. ඒකද විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේක පොඩි දෙයක් කියලා අපි හිත නොහිතියුතුයි. එහෙනම් මේක පොඩි දෙයක් නෙවෙයි මෙතනින් තමයි අපි මේ නිවන් දැකීමේ වැඩ පිළිවෙල ආරම්භ කරගත්තේ. හොඳයි. ඒකද අපි කල්පනා කරගමු මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගන්න මේ හැම දිනාම මේ ලබා දුන්නා වූ සියලුම දායකත්වය ධර්ම දාන මේ පුණ්‍ය කර්මය හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා